සද්ධා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් මේ වැඩ පිළිවෙලේ භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ අගෝස්තු 2 බලවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමි. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ආධාරයක් ගන්නවා.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 උපතේජා ඝෝරනිසා කාලේන කාලං උත්ථාපේ තබ්බා කාලේන කාලං නාපේ තබ්බා කාලේන කාලං සුභේ සුභේ තබ්බායන් කලං සංවේදී තබ්බාති සදා පුදුසංකම් පිළිගත්තේ අපි මේ මේ මානසිකව භාවනා වැඩමුළුවකට නමුදු කියලා ඉන්නකොට අපි අනාවදාකට බලාපොරොත්තු වෙන ඒ හේතු විමුක්තිය එහෙම නැත්නම් සංඥා විමුක්තිය විවිධ ආකාරයෙන් අනුග්‍රහ කරන්න ඕනේ ඒකට අවශ්‍ය සත්පාය කරුණු සැප ලැබෙන්න ඕනේ ඒකට මුලින්ම ඉඳලා ඒ වෙන තමන්ගේ භාවනාවේ අභිමුඛයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට ඍජුතු සුඛාන පහක් එන්න අනුග්‍රහ පහක් සර්වඥාන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිළිපල දේශනා කළා කියනවා ඒව තමයි සීලංග්‍රහිතය තමයි නාම හිතාල කරගන්න ඕන සීලාචාර කරගන්න ඕන සීතල කරගන්න ඕන ඉක්මනින් එනේ නිරුත් වීමක් සීලාචාරීමක් කිසිවක් නැතුව ඒකෝමුත්‍යක් සත්‍යයන්ත්‍යක් තමයි දුස් කරන්නේ. දෙක සුඛානුකම්පිතයි. වරින් වර වරින් වර සුඛමේ ඥාන ලබනවා. සර්වචන් වහන්සේ වාගේ ලෝකිකානුකම්පාවෙන් දේශනා කරන ලද දේවල් වලට මම කර අනුකම් දෙන්නවා. ඒක මොකද කියන්නේ? යම් කිසි කෙනෙකුගේ ඇවිල්ලා කියන අකු වෙලා කියන මේ දෘෂ්ටිය ඍතු කර ගන්න පුළුල් කර ගන්න මේ දෘෂ්ටිය පහළ වෙන්න ආසන්න කාරණා දෙකක් සර්වඥාන්සේ සර්වඥ සාඥාණයට වැටෙලා උන්වහන්සේ දේශනා කරනවා විනේ වික්‍රේ පත්‍ය සම්මා දිට්ඨිය උපාදාය මානි මට වැටහෙනවා මට හිතෙනවා කිව්වොත් හොඳයි කියලා ඒ සම්මා දිට්ඨිය උපදවා ගන්න ප්‍රත්‍යය. ආසන්න කර්ම දෙකක් තියෙනවා. හතරේදී පරසෝච ගොරසෝ අච්චකල් මොන්සුමංස්කාර. ඉලක්කම පරසෝ ගොරසෝ. පරසෝ ගොරසෝ කියන්නේ පිට කෙනෙකුට අහුම් කරන්නේ. ඒ කියන්නේ ඔක්කොම දේවල් අහුම් කරනවා කියන්නේ තමයි බලාපොරොත්තු වෙන ප්‍රතිමාර්ගයේ ඉස්සරහින් ඉන්න කෙනා නැත්නම් Taman වැඩි ඉස්සරහින් ඉන්න කෙනෙක් කියන දේ අහන්න ඕනේ. ඉතින් අපි යන දෙකේ ඉස්සලාම පහළට කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි සම්බන්ධ කරන්නේ. උන්වහන්සේ වටනා සාසනයෙන් පවතින්නේ දේශික ශ්‍රාවක සම්බන්ධතාවය. අපි ජීවිත නාම සර්වකතාවකේ ශ්‍රාවකය. ඉතින් අපි වරින් වර වරින් වර ඒ ශ්‍රාවක තත්වය අහුම්කන්දේ බව, බෞසුක බව, අසුමිරු බව ලබා ගැනීම සඳහා කටයුතු කරා. ඒකට අපි කියනවා උත්තරේ ඥාන ලබා ගැනීම කියලා. පොතේ දැක්ම කියලා කියනවා. ඉතින් ඒ නිසා කියන ක්‍රමය තමයි බණ අහනවා කියලා අපි සිංහලෙන් කියන දේ. ඒ සාකෘත අනුගහිතය අවශ්‍යයි. ඊගාට කියන සත්‍යානුගහිතය. සත්‍යානුගහිතය කියලා කියන්නේ ආ කියලා දීප කාලයේ කියලා දෙන්නේ ප්‍රතිපදාව අනුව කටයුතු කරගෙන යනකොට සාකච්ඡා කරලා ඒ ගැටලුව විසඳ ගන්න ඕන පුද්ගලික මට්ටමේ. ඒක සාකච්ඡානුගහිතය කියන්නේ. එන්නේ තුන නැවත නැවත අලුත් වෙන කෙනාට විතරයි සමතනුගායිකක් විපස්සනානුගායික කර බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නැත්නම් යාට එතකොට අර සමතයේ හිතේ තැම්පත් ගතිය ඒකෝදි භාවයේ ජීවුණක් අපේක්ෂා කරන්න. විපස්සනාවේදී ඇත්ත කිය කියන්නක ගැනීම ධර්මතා පොදු ලක්ෂණ වශයෙන් අනිත්‍ය දුකනාත්ම වටහා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතනදී මේ කෙරෙන සුතානුග්‍රහිත කර අනුග්‍රහිතයට කරන අනුග්‍රහයක් තමයි මේ ධර්ම දේශනා පැවැත්වීම. ඉතින් අපි මේ වැඩ පිළිවෙල පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවට මේ ප්‍රස්තාව ලබා ගන්න. මුඛක් වෙලාවට අපි අත්දැකීමේ හැටියට මට පුරුදු තියෙන්නේ එවැනි ධර්ම දේශනාවක් එකින් දිගට දේශනා වලියක්සේ දේශනා මාලාවක් පැවැත්වීමෙන් අපිට මේ නවකයන් සහ ප්‍රවීණයන් දෙකොල්ලම ක්‍රමයෙන් ගැඹුරකට බස්සගෙන යන්න පුළුවන්. එනිසා මේ වගේ වැඩමුළුවක් අම්බෙච්චා අපි කරන්නේ එකම තේමාවක එකම මාතෘකාවක් නැත්නම් එකම සූත්‍රය කියලා කියමුකෝ. මාතෘකාව තියාගෙන දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික මේ සූත්‍ර විග්‍රහ කරමින් ඉදිරියට යන්නේ කරා. මේ ශරීරයේ මේ ගමනට ඉස්සලා අපි මත විමසුමක් කරා මේ භාවනා කරන පරිශ්‍රයේ පිරිසෙහි කැමැත්ත මොකක්ද කියලා එතකොට මම සූත්‍ර කීපයක් නම් සඳහන් කළා තිබුණා ඒකෙක් මම තෝරාගත්තා ආශිවිසෝපම සූත්‍රය ආශිවිසෝපම සූත්‍රය කියන එක මේ පළවෙනි ධර්ම සංගායනාවට වාඩි වෙච්ච සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අඩංගු කරලා තියෙන්නේ මේ සංයුත්ත නිකාය කියන පොතට. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මේ වගේ ඔත් දීගනිකාය දීගනිකාය මජ්ක්‍ධිමනිකාය අංගුත්තරනිකාය සංයුත්තනිකාය කුද්දකනිකාය කියලා පොත් පහක් තියෙනවා. නැත්නම් පොත් කණ්ඩායම් පහක් තියෙනවා. ඒ කණ්ඩායම් පහේ සංයුත්ත නිකායේ සූත්‍ර 8000 ගණක් විතර තියෙනවා. ඒව මේ සංයුත්ත කරලා එකතු කරලා හදපු දේවල්. කියන්නේ එකම මාතෘකාවක් නෙවෙයි විවිධ මාතෘකාවක විවිධ පුද්ගලයන් විවිධ තැන්වලදී සර්වචනාංශ විසින් දේශනා කරන ලද්ද. මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා පුළුවන් තරම් ඒවා ගැට ගන්න පටන් ගත්තා. 10 10 මිටි වලට 15 20 මිටි වලට ඒකට වර්ග කරලා ඒ වර්ග කරනකොට එක මාතෘකාවට පුළුවන් තරම් කිට්ටු කරනවා. ඔය බුලක් කඩාගෙන ඇවිල්ලා මැස්ස කොටුවෙන් හැන්දාවට බුලක් ගෝණු කරනවා කියන එකක් කරනවා. කනකොළ වෙන් කරනවා, හොඳ කොළ වෙන් කරනවා, ලොකු කොළ පුංචි කොළ තුවාල වෙච්චව වෙන් කරලා තමයි පෙරක පොල්ට ආරෙන්නේ. අනිවාර්ය තේරීමකදී සංගීතකාරක ස්වාමීන් වහන්සේලා මේක දාලා තියෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ කියන පොත් පිටිය ගත්තාම ඒකේ පොත් පහක් තියෙනවා. එතකොට මේ මේ පොත් පහේ පොත් පහට සංයුත්තනිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ණිය එක එක එක එක නම් කියනවා. දැන් මේ සූත්‍රේ කාටරි පොත පෙරලා බලන්න ඕන නම් යාළ සිද්ධ වෙනවා සංයුත්තනිකාය හතරවෙනි පොතට යන. හතරවෙනි පොතේ සලායතන සංයුත්තේ කියලා තමයි කියන්නේ. කියන්නේ ආයතන හය පිළිබඳව කතන්දර තමයි ඒකේ තියෙන්නේ. සලායතන සංයුත්තේ කියනවා ඇතුලේ සලායතන වර්ගය කියන එකක්. ඒ සලායතන වර්ගය කියන මේ ආශිවිශෝපම වර්ගය කියලා තව සූත්‍ර 10ක්. මොකද මේ සූත්‍ර 10 මුලටම තියෙන මේ ආශිවිශෝපම සූත්‍රය. එනිසා සූත්‍ර 10ටම නම දීලා තියෙන්නේ ආශිවිශෝපම වර්ගය කියලා. මේ සූත්‍ර 10ම තමයි කිංසුකෝපම සූත්‍රය කියන්නේ. ඒක තමයි අපි විනිපෙක් වලින් නවර කරන්නේ. එසේ වතර සමාන්තරකම් තියෙනවා. කොමාරි මේ සහායතන හය පිළිබඳවයි ඉගැන්වෙන්න කරන්නේ. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳ විස්තර කතා. පළවෙනි ආර්ය සත්‍ය පිළිබඳ විස්තර කතා. නමුත් මේ දුක්ඛ සත්‍ය විස්තර කිරීමේදී අතනෑරම ඒ දුකට හේතු පෙන්වා දීමට ගුණයක් ඇති කරලා දෙනවා. ඉලක්කම් ඒ හේතුව නිසා මේ සලායතන පහළ වෙනවා දුක පහළ වෙනවා. මේ හේතුව නැති කෙරුවොත් හේතුව නිරුද්ධ කෙරුවොත් හේතුව ක්ෂය කෙරුවොත් හේතුව වැය කෙරුවොත් නිරෝධ සත්‍ය වැටේ. සුභිනියාරි සත්‍ය වැටේ. ඒ තුන්වෙනිආර සත්‍ය මේකයි කියලා වටහා ගත්තට පස්සේ කෙනා ඒ වටහාගත්ත දේ සාක්ෂාත්කරණය කරගන්න, බුද්ධියට රින්න කරගන්න, තමන් තුළ ඒක වශී කරගන්න නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පෙළඹෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා ඔය වැඩ පිළිවෙල අපිට චතුරාර්ය සත්‍ය වශයෙන් අපි ලීජර කටපාඩම් කරගෙන කියනවා. ඉතින් මේ සූත්‍රවල තියෙන්නේ මේ දුක්ඛ සත්‍ය කියන එක හොඳට විස්තර කරලා පෙන්නන එකයි. ඒ ආශිවිසෝපම සූත්‍රයට ඒ නම වැටලා තියෙන්නේ අපි ඔය අද දවසේ මාතෘකාට ගත්ත ඒ pāli පාඨය අනුයි චත්තාරෝ මේ භික්කවේ ආශිවිෂා බුදුජානනාංශයේ සඳහන් කරනවා මිනිස්සේ කියනවා ඒ මිනිස්සයා මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමැති ජීවිතු කාමෝ මරිතු අක න මරිතු කාමෝ සුඛකාමෝ නො දුක්ඛ දුක්ඛකාමෝ සැප කැමැති දුක අකමැති කෙනෙක්. ඒ මනුස්සයාට කියනවා මේ හතරක් වූ ආශි විෂ වර්ග තියෙන කියලා ඒක උක්ඛ විෂසහිත සර්ප කුල හතරක් තියෙනවා කියන මේක කඳ පිළිච්ච කියන්නේ කඳ පිළිච්ච විෂ සතුන් වර්ග හතරකට බෙදනා විරූපක්කේ මේ මෙත්තම් මෙත්තම් ඒරාපතේ මේ චත්‍යාපුත්තේ මේ මෙත්තම් ආදි වශයෙන් ඒ ඒ වගේ විශේෂ හතරක් සර්වඥයන් හඳුනගෙන තියෙනවා. දැනට තුනක් විෂ පිළිබඳ ශාස්ත්‍රය දන්න වෛද්‍ය විද්‍යාවේ ඒ ප්‍රතිවිෂ හොයනකොට කාබු සතානෝ ප්‍රතිවිෂ හොයනකොට ප්‍රතිවිෂ જાති හතරක් හඳුනගෙන තියෙනවා. ඒ වර්ගයේ සත හඳුනගත්ත පස්සේ ඒක ප්‍රතිවිෂ මාර්ගයෙන් තමයි ඒ වෙදකම කරන්නේ. සර්ප වෙදකම කරන්නේ. ඉතින් මේ සර්වඥාන්තේ එදා ඒ දේශනා කරපු සර්පවිස જાති හතරක්. ඇත්තම සර්පවිසම නෙවෙයි ගෝනුසු ආදී සත්තුන්ගේ විෂත් මේකට තියෙනවා විෂ වර්ග හතරක්. ඉතින් මේ විෂ වර්ග හතර තියෙනකොට ඉතින්ට මිනිස්සේ කාට පස්සේ ඒ පුද්ගලයාට මතක් කරලා දෙනවා ඉමේතේ අම්බෝ පුරිස පින්වත් පුරුෂය ඉමේතේ චත්තාරෝ ආශිවිෂා මෙන්න මේ හතරක් විශ්ව සර්පය හතර දෙනෙක් කියනවා. උග්‍ර තේජා. උග්‍ර තේජය හරීම ගිනි ගන්න විෂක් තියෙනවා. ඝෝර විෂ ආශි විෂ කියන්නේ ඝෝර විෂ කියලා. ඝෝර විෂ උග්‍ර තේජා ඒ සර්පයේ තියෙන දරුණුකම පෙන්වන්න යොදන වචන. ආශි විෂ උග්‍ර තේජා ඝෝර විෂ උඹට තියෙන්නේ කාලේන කාලම් උකට්ඨා වේදප්පා උත්හා වේලා. උඹට වරින් වර මේ සර්පය හතර දෙනා නිින්ද නැගිටවන සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනා නාවන්න සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනාට කිරිපොවන්න සිද්ධ වෙනවා. කාට බොන්න දෙන්න සිද්ධ වෙනවා. වරින් වර මේ සර්පය හතර දෙනාට කුදියන්න සිද්ධ වෙනවා. කියලා එයාට මේ සර්පය හතර දෙනා හඳුන්වා දෙනවා. හඳුන්වා දුන්න පස්සේ මේ මතක් කරලා තියෙනවා ඔබ මේ කට්ටිය නැගිට්ටවට ඔබ මේ කට්ටිය නාවල කවල වල බුදිය ගත්තට මේ එක එක හරි කිපුණොත් මේ හතර සර්පය හතර දිනාගේ එක එක හරි කිපුණොත් දෂ්ට කරොත් මාරාන්තික වෙනව නැත්තම් මරණාන්තික දුකකටපත් වෙනවා ආයේ මොනවාක් බලන්න ඉඩ දීලා නෙමෙයි සද්දස්ස කරොත් එතනම මරනවා එහෙම නැත්තම් ලැබෙන දුක මාරණාන්තිකයි. ඒ තරම උග්‍ර විසයි මේකෙන් කෝකක් කිපුණත් එච්චරයි. කියලා මේ හතර දෙනාගේ උපස්ථානේ බාර දෙනවා. නාගයෝ, විශේෂර්පයෝ, විශකුරු සර්පයෝ උග්‍ර තේජසයිත සර්පයන්ගේ මේක බාර දෙනවා. මේ චිත්‍රයේ සර්වචනාංශය ඇඳලා සුත්තේ පසුකොට සිල් සඳහන් කරලා තියෙනවා මම මේ උඹලට උපමාවක් කිව්වේ මේ සර්පය හතර දෙනා තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හතර. ඒ නිසා සැප කැමැති දුක අකමැති මරණය කැමැති අකමැති ජීවත් වෙන්න කැමැති කෙනෙකුට හඳුන්ලා දෙනවා මේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සර්පය හතර දෙනෙක්. මේ හතර දෙනා බුද්ධියම නැහිටවන්න ඕන. එසේ මෙයා නාවන්න ඕන. මෙයා කවන්න ඕන. එසේ මෙයාත් එක්ක බුදිය ගන්න ඕන. එසේ මේකම බුප්පන්දවසල මරණ කම්ම වල තියෙන අනිවාර්ය යුතුයකම. ඔත් මේ එකෙක් හරි කිපුණොත් ඒ ධර්මයට එකෙක් හරි කිපුණොත් ඒ කෙනාගේ දෂ්ට කිරීම කොච්චරද කියනවනම් මරණාන්තික දුක්කටපත් වෙනවා. ඒක මරණයටපත් කියලා මේ මිනිස්යාට කියලා දුන්නා. ඉතින් එතකොට මේ කියාවීම සුභ පණිවිඩයක්ද අසුභ පණිවිඩයක්ද කියන එක ප්‍රධාන ප්‍රශ්නය. මේ වගේ රටක ඉන්න මේ වගේ රටක හැදිච්ච කෙනෙකුට මේ මහා කාලකන්‍ය අසුභ පණිවිඩයක්. කොයිද මේ රටේ මේ ශරීරේ නැගිට ඕන හැටි මෙවන් නාවන්න තියෙන විවිධ උපකරණ සහ දේවල් මේක කැවිල්ලන්න තියෙන ආහාර වර්ග මේකත් එක්ක බුදියන්න තියෙන සැප පහසුකම් ටිකට තමයි මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ. සුපර් මාකට් එකට ගියාම පේනවා මේක නාවන්න ඕන නම් කොච්චර જાති මේකට තියෙනවද කියලා. කවන්න ගියොත් ඔන්න ඉතාලි කෑම නැත්නම් චීන කෑම නැත්නම් ලංකාවේ වත් හොයාගෙන මේගොල්ලෝ කනවා. ඕන තරම් බුදියන්න ගියාම තියෙන කොට්ටමෙට ඇඳ ඇතුළේ හැමදාම හද හදා එන්නකොට දාන. ඉතින් කවුරුහරි කිව්වොත් එහෙම මේ පොකිරිපුවන්නේ සර්පේකුටයි මේ නාවන්නේ සර්පේකුයි මේ ඇඳ උඩ සැප පහසුවට නලවන්න හදන්නේ සර්පේකුයි ඉතින් පාන්දර නැගිටින්නේ සර්ප කොටකටයි කියලා. ඒක මහා කාලකන්ණි මුස්පේන්තු නොකෑමනා දහපතුල කතා. ඉතින් සර්වචනාංශ කියනවා අර විදිය සර්පටි කහඳුනා කියලා. ඒ මනසට කියනවා නුඹ සුදුස්සක් කරපන් කියලා. කියන්නේ මේ අරක කරපන් මේක කරපන් කතාවක් නෑ. ඔබ මේක දැනගත්තට පස්සේ සුදුස්සක් කරන්න කියලා. ඉතින් මම හිතුවා අද මේ පරිච්ඡේදය අද දවසේ ධර්මදේශනාට ඉස්සරහින් තියාගන්න කියලා. ඉතින් මේකෙදී මේක බටහිර රටක කාමභෝගී රටක එවැනි පරිසරයක හැදිච්ච කෙනෙකුට මේක ජීව ගන්න බැරි පණිවිඩයක්. නමුත් ආසියාවේ හැදිච්ච බුද්ධ ආගම දන්න කෙනෙක් බුදුහාමුදුරුවෝ කියපු නිසා ආතදාකත් බැහැ. බුදුහාමුදුරුවෝ අපිට මේ තියෙන දුක මැදුවට මෙව කියලා බය කරන්න ඊනෙන් බය කරන්න කියන කතාවක් නෙවෙයි. ඉතින් මේ දෙක අතරමැද අතුවාචාර්ය මහන්සියලා ඇවිල්ලා අතුවාචාර්ය වහන්සේ උත්සාහයක් කරලා තිනවා මේ ජවනිකාව රූපාකාරයෙන් නිදර්ශනාකාරයෙන් පෙන්වලා දෙන්න කෙනෙකුට මේ කාරණාවට බය වෙන්නේ නැතුව මේ දේට අවමංගල්‍ය කියලා ගැට කර දාන්න නැතුව මේකට ගැටමක් ඇති නොකරගන්න මේකත් එක්ක ප්‍රතික්‍රියා නොකරගන්න උදාහරණයක් දෙනවා රජු රජු යුද්ධ කරනකොට රාජ්‍යවල සමහර විටක අහතුරු රාජ්‍යවල සිබලු ජීවග්‍රහයන් අල්ලගෙන. ඇවිල්ලා රජුරෝ හිර කියලා කරනවා. එවගේ මං කාරණවරු කණ්ඩායම් වශයෙන් අල්ලගෙන. ඉරකේකට පස්සේ ඒ යුද හිර කරුවන් මම පහරන්නම් ගිනාට උන් ඇත්තටම මම පෑවුවාද නැද්ද කියන රජුකෝ දන්නේ. හැබැයි මේ කණ්ඩායම මම පහරන වරු කල්ලියක් වුණා නම් ප්‍රසිද්ධයි. ඒකම අල්ලගත් රටේ ඉන්න සෙබළු රස්සාවක් නැතිකමට යුද බිමට ගියාද ඇත්තටම රජුණාට විතර යුද සටන් කරුවාද ඇත්තටම රජුණාගේ සෙබළු මරුවා දිගන්න රජුණෝ දන්නේ ඒ නිසා සාමාන්‍ය සාධාරණ සලකන රජ කෙනෙක් කියයි මරන්නේ නැහැ ඉර කරලා තියෙන හැබැයි උන්ට මැරෙන වැඩ ටිකක් කරලා තියෙනවා මැරෙන්න ඕනේ නේ කරනවා ඉතින් ඒකකොට ඒ රජුරෝ මේ මිනිස්සු කියලා විතර දාලා එයාට කියනවා උඹට තියෙන රාජකාරියක් මේ ශාස්ත්‍රය හතර දෙනා රැක බලවන්නේ. කියන්නේ යා මාරාන්තික විසයි කියලා. ඉතින් මේ පුරුෂයා ඉන්ද්‍රජුරු මඩේ සිටී මරන්න නැතුව මේ සර්පිය දුන්නා. ඒ සර්පිය එකෙක් ඇවිල්ලා දකුණු බාහුවේ අතේ වෙලිලා ඔළුවට උඩින් පෙනේ කුඹගෙන සූ සූ සූ සූ ගා ඉන්නවා. තව කෙනෙක් වම් බාහුවෙන් ඇවිල්ලා ධර්මදාගෙන උඩින් පෙනේ කුඹ කුඹයි එක්කනේ බෙල්ල වටෙන් ඇවිල්ලා ඉස්සරහට පෙනේපුම් බගන ඉන්නවා. තව කෙනෙක් බඳ වටේ ඉඳලා පිටිපස්සෙන් පෙනේපුම් බයින්න තිබේ මං හිතනවා මම දැන් ඉස්සර දෙවියෝ වගේ කොච්චර තේදවත්ද කියලා අර නයි හතර දෙනා ආදරණීය සලකලා මම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා ඉතින් ආඩම්බර වෙලා දැන් මේ ඉර කුහේ ඉන්නවා. එතකොට මේ පුත්‍රයා පිළිබඳව හිත ඇති කෙනෙක් ඇවිල්ලා කියනවා උතෝ ඔය හතර දෙනා ඊශ්වර දෙවියන්ගේ කරේ ඉන්න කාර්පේ වගේ තමයි. හැබැයි කිපුණොත් ඔය හොඳින් ඉන්න වෙලාවලයි කිපුණොත් එකෙක් පහර දුන්නොත් මැරෙනවා. ඒ ජාම්බ ක්‍රමයක් හොයාගන්න ඕන මේ හතර දෙනාගෙන් ගැලවෙන්න. හැබැයි තරහ කළ ගැලවෙන්න බෑ. තරහ කරපුවම ඒ වගේම ගැලවුණාට මේ හිලකේක. ඒ නිසා මේ හිලකෙන් බයින්නත් ඕන. ඒ නිසා පුළුවන් නම් නැත්නම් සුදුසුසක් කරපන් කියන. යහපත නයි ගැවෙන සුදුසුසක් කරපන් කියන. ඉතින් ඔය ටික තමයි රුද්ද අපේ ලංකාවට කෙරෙන්නේ. අපිට ගැහුවේ නෑ. අපිට කුඩු ටිකක් දුන්නා, අරක්කු ටිකක් දුන්නා, තුවක්කුවක් දුන්නා, දීලා කිව්වා දැන් උඹලා මරාගෙන ඉන්නයි. අත් නැතුවේ නෑ. ඒ නිසා මට මතක ආර්ථික විද්‍යාව දකපු මම මෙවට කියනවා බටහිර ජාතිය අපිට මොකද්ද කරේ ඉස්සරහට තෝක්ක දින වෙඩි තිබ්බා. වෙඩි බලද්දී අපේ කට්ටිය නිදහසින් කතා කරාට පස්සේ ඒගොල්ලෝ තුවක්ක අපිට දීලා කිව්වා උඹලා දැන් වෙඩි තියාගන්න ඉන්නයි කියලා. ඒ වෙඩි තියාගන්න බලන්නේ කියලා. අරක්කොද බැරුම් ටිකක් ඇරියා. හරි රසයිනේ සුන්දර පානේ දීපල්ලයි. ඒ කියන්නේ මේ සුරාවත් එහි රසයක් නොතන මරි අමන ජනතාව ඒ ගැන දොස් කියනවා. රස දන්නේ නම් කවදාක සුරාවේ නරකක් කියන්නේ. ඔක තමයි අපිට දුක් දව ගන්නකො සලෝටි. ඉතින් අපි දැන් සුරා බොනවා. බොන් වැදගත්ට බොන්නවා. පොඩි කට්ටිය නෙමෙයි. විලමැල්ල යනවා. යකි පුරුදු කැට පුරුදු ටිකක් අපිට දීලා ගියා. හරියට මම රජුගේ යුද සිබලුන්ට ඉරකාරයෙකුට කරන වැඩි ඉරකාරකට කරලා තියෙනවා. ඉතින් අපි අර ඔක්කොම ආඩම්බරයට මොනමිනිය හරි සෝෂල් සුන්නති මිනියෝ කොංග සෝෂල් නෑ උදාහරණයක් සතන් උපක්‍රමකම දන්නේ නැත්නම් කාලේ කියන්නේ නෝන්ජකන්නේ මේක හඬෝ ඉතින් නැති මුල්ලුවන් කරලා ඉගෙන ගත්තට පස්සේ තමයි අතංකකම ගෙව උගන ගත්තට පස්සේ හතුරෙක් නැත්නම් ඌ කරන්නේ අම්මටයි තාත්තටයි ගහන වෙන මොනව කරන්නේ ඉතින් බොක්සින් බෑග් එකට ගන්න අම්මයි තාත්තයි තමයි අවුරු පුරුදු කරපු දේ පරීක්ෂා කළ බලන්න දැනන්නේ නැහැ එහෙම නැත්නම් පන්ති ගුරුවරට ගන්න මේ දෙල්ලම තමයි ඔය නිදර්ශනයක් වශයෙන් මම කියන්නේ තරහ වෙන්න එපා මාත් මේ දෙල්ලම තමයි මේ හතර මහා භූතයන් ගැන බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒ කට්ටිය පේන්නේ හරියම ලොකු දෙයක් වගේ ලොකු කොහොසත්කමක් වගේ ලොකු හැකියාවක් වගේ ඒ ඉඳලා ඇඳ වෙනකම් අපි එකතු කරමු එකතු කරන්නේ මේ අපි අර එක බීජයකට කියනවාට හතර මහා භූතයන්ට කවන්න එහෙම නැත්නම් අපි හටන් කරනවා කියලා කියමු අපිට පරිවර්ති කරන්න ඕනේ මේක වැඩි කරන්න ඕනේ අහවල් අයිතිවාසිකම් දෙන්න දුන්නාට පස්සේ මොකද කරන්නේ වැඩියෙන් බොනවා ඒ කවදාකවත් ආශ්‍රය දෙකට යොදවන්නේ දරුවන්න දෙන්නේ නැහැ කොහේ සොට්ටු දානවා ඒක බොනවා ඉතින් ඒ නිසා පඩි වැඩි කරගෙන වැඩි කරගෙන කරන්නේ හොඳ කැපෙන පිළිකෙන් යන ගන්න වැඩක් තමයි ඉතින් මේක ඉච්චර මේ බුදුහාමුදුරනේ කාලේදී විලුඹුහාමේ හිතාමතා කරපගන්නේ අද සමාජෙත් එක්ක අපි මේ හතරම භූතයක කිරිපෝන එක තමයි කරන්නේ හැබැයි එකෙක් කිපිච්ච දවසේ වාතමාරු ආපු දවසේ කොර වෙලා දඬු වෙනවා ඒකෝට කියනවා අංශභාගය එහෙම නැත්නම් ස්නායෝම රෝකාපු දවසේ මොලේ පැත්තක් ක්‍රියාත්මක කරන්න කියලා. මොන්න සෙල්ලමක රෝක හදන්න බෑ. ඉතින් මෙච්චර කවල බෝල හදපු මේ එකකින්වත් මණී මම ඔබ කැව්වා ඔබ පෙව්වා ඔබ මගේ මං කින්දි අහපන් කියලා මොන්නම අනුකම්පාවක් නැහැ. නමුත් සනීප වෙච්ච ගමන් කරන්නේ ආයෙත් ඒගොල්ලන්ට නාවනවා, කවනවා, පොවනවා, උපස්ථාන කරනවා නොකර බෑ. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරන මේ හතර මහා භූතයන්ට නමක් තමයි මේ ආශිවිෂ සත්ව හතර දෙකයි. එතකොට යා රජුගේ නොමර හතුරට කරන්නේ මැරෙන්න උපක්‍රම සකස් කරලා දෙනවා. ඔබ මේ හතර මහා නායෝ අරස කරගන්න කියලා අර පරිත්‍යායක ආඩම්බරයට ඇඟි පළල කරා. ඒක හරියට කියන්නේ මණ්ඩන කියලා කියන්නේ. ධාරණ මණ්ඩන කියලා. අපි අර මැට්ටුව අඳිනකොට ඔය සාරප්පයන් වගේ උපේ බඳ ගන්නවා, පිළිලි බඳ ගන්නවා. ඒක ගත්තට පස්සේ ඒ උඩ මැට්ටුවන් ගිය ඔක්කොම තියෙනවා. බඳගත්තට පස්සේ හරියට දෙවල්. නිකන් සාමාන්‍ය අඳුන් නැතුව නටනවා වගේ නෙවෙයි. අර ඇඳ කුට්ට බඳගත්තට පස්සේ හරි පෙනුමක්. ඒක අනවශ්‍ය සිස්නවා. මට මේ නාඩිය හතර දෙනා ලොකු දෙයක්. ලොකු ලස්සනක් ලොකු අලංකාරයක් මම දැන් සිවදෙයියෝ වගේ. පටේට නාගයෝ කරකිනවා කියලා කටේ පළඳවගෙන ඉන්නවා. ඒකට මිනිස්සු කියලා කියනවා මිනිස්සු නාගයෝ හරි විසයි, ගෝර විසයි. බොහොම ඉන්නකම් හොඳයි, කවපන් නාවපන් හදයි. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් අනුකම්පා විරේකයි. ඒක නිසා මේකටම සම්බන්ධ නැහැ. නමුත් සර්වචනසේ සඳහන් කරනවා බත් පිටක් කරගෙන කනකොට, බත් පතක් කරගෙන කනකොට ඉඩක් පිටක් ගාහානේ මෙනෙහි කරන්න කියලා පටිසංකායෝනිසෝ පින්ඩපාතම් පරිසීවා. සංඝයානම් ඉතින් කවුරු හරි සම්බලා දෙන බසක් පින්ඩපාතට ගියාම හම්බෙන දෙන්නේ කන්නේ බුද්ධ භෝගිනේ. ඒක වර්ධනකොට කියනවා සිහි බුද්ධියෙන් යුක්තව මේ පින්ඩපාත පිට වර්ධපා. මේව දවාය මේක මේ ජවයේ වඩන්න කණ එකක් නෙවෙයි. න මදාය මදේ වඩන්න කණේකුත් නෙවෙයි. නේව දවාය නමදාය නමණ්ඩනාය ශරීරේ මණ්ඩනේ පිට කරන එකක් නෙවෙයි. දැන් විභූෂණාය කට් ස්පෙන්නන්න ගට් ස්පෙන්නන්න මස් පිටු පෙන්නන්න කණේකුත් නෙවෙයි යාව දේව යා භ්‍රමචර්ය අනුග්‍රහය භ්‍රමචර්ය අනුග්‍රහය පිණිසයි මේක නම් බණ භාවනා කරගෙන යන්න ඕනේ ශක්තිය සඳහා පමණයි ඉපදුණු බඩගින්න නතර වෙන්න බල බලා ගන්න. මොකද කාල කැපතරුව හදා ගන්න එපා. මේ විදිහට මේ මේ හතර දිනකට කවනකොට ආශි විෂ හතර දිනකට කවනකොට මතක තියාගන්න කියනවා මේ කණයක ආඩම්බරයේ පිණිසවත් ජලයේ පිණිසවත් මදේ පිණිසවත් මණ්ඩලයේ පිණිසවත් නෙවෙයි නොකා බැරි නිසා කරනවා. ඒක හරියට තේරුම් ගන්නකොට කියන්න තියෙන්නේ මුගදෙනේ ඛණ්ඩ ජීවත් සැලසුම හොත් අද ඩිනර් එකට යන්න දෙනවා හෙට බර්ත්ඩේ පාටි එකට යන්න දෙනවා ආයෙත් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න දෙනවා කණ්ඩම තමයි සැලසුම තියෙන්නේ වෙන මොකක්වත් නැහැ වෙන විදිහකට කරන්න ඕනේ තව භාවනා කරන්නේ ජීවත් වීම සඳහා යන්තම් උලා කාලා ජීවත් වෙනවා ඉලා කාලා ඒකයි මේ වගේ කරන්න ආවම මේ කවුරු හරි සම්බර දෙන බතක් කන්න කියලා කියන්නේ අපිට ඕන විදිහට දුනු දාන්න බෑ අපිට ඕන විදිහට ටෙම්පරාදු කරන්න බෑ තොගේට උයනවා පුළුවන් නම් කවම බැන්නම් කවම ඒක පේන්නේ අපිට මහා කරදරයක් වගේ ඉදර යන්නේ කවද්දද මේ අජින මොටෝ ටිකක් දාලා රස කරලා උම්මලකට ටිකක් දාලා රස කරලා මොකද ඒකෙන් තමයි අර මණ්ඩනේ ධාරණේ ඔක්කොම ලැබෙන්නේ ඉතින් මේ කෑම ටිකේ ඉඳලා හැම දැනකදීම සරුවචාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ නයි හතර දෙනා නැතුව බෑ හැබැයි දැනගන්නේ ඔය දින ඔය එකෙක් හරි කිපිච්ච දවසේ උඹට ගොඩ එන්න බෑ. ඔය මොන වෛද්‍ය විද්‍යාවක් තිබ්බත් ලෙඩ වෙනවා කියනක වලක් කරන්න මේ ලෝකෙට පුළුවන් කරන්නේ. මොන වෛද්‍ය විද්‍යාව තිබ්බත් පයසට යනවා කියන කරක් කරන දෙයක් මේ ලෝකෙ නැහැ. මොන වෛද්‍ය විද්‍යාව තිබ්බත් මැරෙනවා කියන කරක් කරන දෙයක් නැහැ. ඔක්කොම කියන්නේ මේ හතරමහා භූතයන් නැති. අටවිය ආපෝතේ වායු කියන මේ හතරමහා භූතයන් නැති. ඒ නිසා උඹ මේ හඩම්බලයක් කරගන්න එපා. මට රාජ්‍ය නීති නිසා පැනලා යන්න බෑ. මට මේ හතර දෙනා බලා ගන්න. ඔබ ජාතියක් පැතුවා නම් පැතුලේ හතර දෙනා ගන්න. ජාතිය ලැබුණාට පස්සේ අකකටුනට පස්සේ ওই දෙනා ඔකට වෛර කරන්න බෑ. දැන් මේ වගේ උග්‍ර විෂ සහිත මේ හතර මහා භූතයන් ආඩම්බරයක් කරගන්න එපා. ඒක මණ්ඩනයක් කරගන්න එපා. ධාරණයක් කරගන්න යන්න එපා. විභූෂණයක් කරගන්න යන්න එපා. යක්ඛයන් කියන එකයි මේ අපිට සාමාන්‍ය අත්කට තියෙන අදහස. ඒක වුණත් දිරවන්නේ නැති වෙන්නේ ඉඳී. දිරවන්නේ නැහැ කියලා කියන්නේ මොකද අපිට හිතෙන්නේ හොඳට ගන්න බොන්න තිබිලා මේ අඟතර කරගත්තොත් ඒක පොහසත් කරනවා කියලා. කන්න ඕනේ නැති වෙන්නේ ඒකත් එක දුප්පත්කම නොලැබීම කරුනේ කාලකන්නම කියලා ඒක. ඒක නිසා මෙතනදී ජීවත් වෙන්න කනවද කන්න ජීවත් වෙනවද කියන දෙක අන්ත දෙක. අපිට අවශ්‍ය කියලා තියෙන බ්‍රහ්මචර්යය. ඒ ආහාර අවශ්‍යයි, අතර මහ භූතයන් අවශ්‍යයි, මේ කය අවශ්‍යයි. අන්න එතනදී අන්න ඒ මුවාවට ඒ ඒ ආකාරයට මේ කය කොහොමද නඩත්තු කරන්න කියන එක කිසිම පුතඥයෙකුට මොනම තාලෙන්වත් තේරෙන්නේ එක්ක පුතඥයා මම සුකල්ලි කාණුවෙකට වඩනවා එක්ක අත්කීම කාණුවෙකට වඩනවා කාමසුකල්පාන යෝගය කියලා කියන්නේ ඇහැට පුළුවන් තරම් රූප පෙන්වීම පෝසත් ක්‍රමයෙන් කරනවා. පුළුවන් තරම් ශබ්ද ඇසීම පෝසත් ක්‍රමයෙන් කරනවා. ගන්ධ රස පහස වැඩි වැඩි වෙන්න වැඩි වැඩි වෙන්න හොඳයි කියන එක තමයි කාමසුඛය කියලා කියන්නේ. ඒක ඇලී ගැනීමට කාමසුකල්පාන යෝගය කියලා කියනවා. සමහරු කියනවා මම කාලා කියනවා මට ඇති නිසා මම ශරීරයට ආහාර නොදී සැප නොදී ජලය නොදී වෙහෙස නොදී දැඩි වෘත රකින්න. සර්වඥාන්ගේ බුදු වෙන්නේ ඉස්සරහ දෙකම කරා. කම්මේසෝරම්මේ සුබ කියන මාලිගාවල හිටියා. සුරංගනාවිය වගේ පස්තායිකාව හිටියා. ලෙඩ්ඩු මහල්ල මල කඩක් තකින් නැසෙන්න ලස්සන හදලා තිබ්බා. නමුත් එළියට ගිය ගමන් අය අවුරුද්දක් බඩ අත ගන්නකොට පිටාට ගෑවෙන මට්ටම නැන්කම් හරියට කුෂ කරා. නිසා කාටවත් කියන්න බෑ බුදුජානක මේ අත්දකින්න නැතුව මේ අපිට හිත සන්තෝෂයෙන් බණ කියනවා කියලා. ඒක පුරුෂෙක් ඉඳලා තියෙන බුදුන් කියලා පුරුෂෙක් ලෝකේ ඉඳලා තියෙනවා. ඒ පුරුෂයා මේ වෙන්නේ ටික කරලා තියෙනවා. අබෞද්ධය බව පිළිගන්න. ඒක ඉවරලා බුදුන්සෝ මම මේ උඹලට කියන්නේ මම අරද්දගෙන කියනවා. හැබැයි මම උඹලට පාර දැම්පෙන්න කියලා දැන් උඹට මේ පරිශන කරන්න ඕනේ. ඕනේ නම් කරලා විඳෝපන්. හැබැයි මැදමාවතක් තියෙනවා. මේ සාර්ථක බව දැනගෙන කලියුත් කරපන්. ඒක හරියට කියන්නේ මේ අරුපේන්ගෙන් මම තරහ කරගන්න එක්ක ඇතුව ඊන් කීවේ මේගොල්ල මේගොල්ලන්ගෙන් අයින් වෙන්නේ. අයින් වෙනවා කියලා කියන්නේ අයින් වෙන්න පුළුවන් බව දැනගන්න එක. අයින් වෙන්නම බෑ. අයින් වෙන්න නම් ඉතින් මැරෙන්නම ඕන. දැන් මේ දැනුම ඇතුව මේ කියන්නේ අපේ මේ භාවනාවේදී බුදුහාමුදුරුවෝ මේ කතාව කියලා අපිට කමටහන දීලා අපිට උගන්වන්න හදන්නේ මේ හතර මහා ධාතුන්ගේ සමගැනීමක් කියන පරිවිදේ කාටරි ලැබුණා. ඒක තමයි හතියක් වෙනවානේ පළවෙනි පන්තිය තමයි මේ අපිට උගන්වන්න හදන්නේ රූප කර්මස්ථාන. කායानुපස්සනාව. එහෙමනම් යාට කායानुපස්සනාව කියලා දෙන්න ලේසි. එහෙම නැතුව මේ රූප ධර්ම නැත්නම් හතර මහා භූතයන් පිළිබඳව ආඩම්බර අදහසකින් හෝ අතරමහා භූතයන් පිළිබඳව ද්වේෂ අදහසකින් හෝ භාවනාවට බැස්සනම් ඒක ඉතින් සංකීර්ණයි ඒක අවුලක් එක්ක උනරක් වෙනවා එක්ක අඳනරක් වෙනවා ඒක තමයි එනිසා මේ මුළු කායන පස්සනාවෙම මුල එහෙම නැත්නම් මුළු රූප කර්මස්ථානෙම තියෙන්නේ මේ රූපයන්ගේ තියෙන ආශි විෂ ගතිය දැනගෙන ගෝවර විෂ ගතිය දැනගෙන උග්‍ර විසගතිය දැනගෙන උන්ගෙන් ගැලවුම් මාර්ගයක් තියෙනවා උන්ට නොදෙන්නේ විදිය. මේක මේ කියන ඥානෙ නැත්නම් මේ කියන දර්ශනය මේ කියන දෘෂ්ටිය නැතුව භාවනා කරන්න නැතු වැඩි. ඇතුව භාවනා කරන කටිය අඩුයි. හරියට මේ දෘෂ්ටිය පිළිගන්නේ සෝවන් වුණාට පස්සේ දෘෂ්ටි සුද්ධීමක් කරන සුවාන් වඩ පස්සේ. ඒක සුවාන් වෙච්ච ඉස්සලා ඉන්න කතියද කියන බණ. සුවාන් වඩ පස්සේ කියන බණ අතර වෙනසක් තියෙනවා. සුවාන් වඩ පස්සේ අදන්නවා මේ කැමරට ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න ඕන නිසා කනවන් කියන එක දන්නවා. ඔය කැමරට ජීවත් වෙන එකත් මේ බණ කියන්න වෙනවා. ඒ මොකද හේතුව? ඒක සුතමේ ඥානයක් දිනු කරනවා. ඒ විදිහ කල්ලිතිය මේ අතර මහ භූතයක් ලැබීම නැත්නම් මේ ආජීවිත සාක්ෂි හතර දෙන ලැබීම ලොකු පිනක්. ලොකු වාසනාවක් කියලා. නමුත් ඒක පිළිබඳව ධර්මානුකූලව සකමුසු බැල්මෙන් බලන බුදුහාමුදුරුවෝ ආශිර්වාද සූත්‍රය ආශිර්වාදෝපම සූත්‍රයට උගන්වනවායි කියන බැල්මෙන් බැලුවොත් මම උත්සාහ කරන්නම් මට තියෙන කාලෙට අපි කොහොමද මේ හතර මහා භූතයන්ගෙන් ගැලවීමට පරියන්ක භාවනාවකදී කායන පස්සනා ක්‍රමයේ අටදී ඕන්නමම ආනාපාන කීනක ගන්න එක ලේසි මොකද මම ඒක ගොඩක් බණ කියලා භාවනා කළ පුරුදු නිසා ඒක නිසා අපි යන්න චිත්තක්ෂණයක භාවනා කරගන්න කියලා හිතලා මම මෙතන අදහස් කරන්නේ මේ කායනපස්සනාව ආනාපාන ඉඳගෙන කරන භාවනා කියන අපි පරියන්කයට ඇවිල්ලා පරියන්කයේදී මම දැන් මෙතන කියලා කයට හිත ගත්තයි කියලා කියන්නේ ලෝකයේ තියෙන අනන්ත අප්‍රමාණ රූප රාශියෙන් මුළු ලෝකෙටම අදාළ රූප අයින් කරලා කය කියන ඒ ඛණ්ඩ කියන ඒ ස්කන්ධය කියන මේ පුංචි රූප ටිකට පිටපටු කරගත්තා. මේක ලේසියි. මේක ලේසියි. මොකද අපේ හිත මේ සවරන් කෙලකෙල ඉන්නේ, පිටු කෙලකෙල ඉන්නේ, පිට පැන පැන ඉන්නේ. මේක මදි අපිට. අපිට ඕන පිට රූප බලන්න, පිට සද්ධාන්න, පිට ගඳ, පිට රස, පිට පහස බලන්න. ඒ නිසා අපි නිතරම ගල්ලෙනක් ඇතුලේ ඉඳගෙන පිට බලන ඉන්න මිනිහෙක් වගේ තමයි ඉන්නේ. කොයි වෙලාවක හරි අපිට තේරුම් ගන්නගත්තොත් මේ බුදුහාමුදුරුවෝ මේ ආශිංස සර්පය හතර දිනකින් වෙන වෙන ක්‍රමයක් උගන්වන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ප්‍රයෝගයෙන් ශික්ෂණයෙන් සීලයෙන් කය කය කියන එකේ මම දැන් මෙතන කියන දේ හිත ගන්න පුළුවන් උනායි කියලා අර දැනගන්න පුළුවන් මේ චිත්තක්ෂණේ අර අනන්ත අප්‍රමාණ මහා පෘථුවිය. ඒ කියන රූප ධර්ම ටික ඒ කියන හතර මහ භූතයන් දාන දුන්න වෙනවා. චිත්තක්ෂණේ. ඒකේ ප්‍රමාණය පොඩ්ඩක් අපි හිතාගත්තොත් මහා පොළොව සහ අපේ කය කියන එක ඒ ප්‍රමාණ සංසන්දනය කරන්න බැරි කරා. ඒ බුදුහාමර ප්‍රයෝග ප්‍රයෝගයක් දෙනවා ප්‍රයත්නයක් දෙනවා කියන්නේ නැහැ සමහරට මේ මොකද්ද කරන්න කියලා. ඔබට පුළුවන් නම් එක චිත්තක්ෂණයකට හරියි. මම දැන් මෙතන නැත්තම් මේ කය සීමා කරගත්ත උද්දම් පාද තල අදෝ කේත මත්තක තචපරියන්තම් පුරං නානප්පකාරා සුචිනෝ පච්චවේක. කිස්තලෙන් යට පාතලෙන් උඩ හැම පරියන්ත කරගෙන නැත්තා වූ මේ කූටි කයට හිත දාපන්. ඒක අපි විශාල ආශිවිෂ විශාල ප්‍රදේශයක් නම් උනන සීමා කරන්න බැරි ප්‍රදේශයක් වුණයි කියලා. මේක කොච්චර අමාරුද කියලා බලන්න. හිත මම දැන් මෙතන කියන තැනට ගන්න කොච්චර අමාරුද මොකද අපේ හිතේ තරම්ම අර විශාල ශේෂ්ත්‍රයේ ගොඩක් තියෙනවනම් ගොඩක් පොසත් කියන හැඟීමනේ ඉන්නේ. ඒතර මේක නිකන් අර කායට සීමා කිරීමක් වෙනවා. ඒ නිසා අපි ඕනම ඉරියව්වක ඕනම දවසේ වෙලාවක ඕනේ කර්මස්ථානයක් ඉස්සර කරගන්න. සමථ වේවා විපස්සනා වේවා බෞද්ධ වේවා බෞද්ධ වේවා ඉක්‍රි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා. චිත්තක්ෂණයකට මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා ඒකේ තියෙන සාදර සමාදානයේ හිට වෙන්න පුළුවන්. අධිය කරන්න පුළුවන් නම් ඒ මනස විශාල ආශිවිස සංඛ්‍යාවකින් මනින්න කරන්න බැට ප්‍රමාණයකින් ඒ කරදරේ ඒ උග්‍ර විශෙන් ඝෝර විශෙන් ආයි වුණා වේ. දැන් හැබැයි පුංචි විසක් තියෙනවා. මේ කය කියන්නේ. ඒක දිහාම බලන් ඉන්නකොට ඒ වායු කොටබ ධාතුවේ ආරපණය පිළිම හැකිනීම කරන එක කරලා බලනවා. වැඩ රාජකාරියට කියන්නේ උඩ ටිකේ විතරයි. එතකොට මේ කෙනාට උපදේශ මතක් වෙලා හෝ වක්තර සමණ්ඩ හිතනවා නික වෙන්නේ මම දැන් උඩුකයට හිත දාලා යටිකය අවතක් කරනවා කිව්වහම දැන් ආශිවිෂයන්ගෙන් තවත් 150ක් අයින් වුණා. ඊට පස්සේ කියනවා දැන් එතන හොඳට බලන්න බිවරේ බිවරයක්. මහා පොළු ලෝකේ අමතක කරලා කය දෙක ගන්න. යටි කය අමතක කරලා උඩ ටික ගන්න. ඔබයි බලාගෙන ලකින පුළුවන් නම් දක්ෂතන වෙනකල පින් කියනවා නම් විචක්ෂණ බුද්ධිය කියනවා නම් හුස්ම රැල්ල වදිනකොට වැඩියෙන්ම වදින ඒ ලක්ෂය. හැපෙන තැන හිත තියාගෙන එතන පමණක් හිත තියාපන් උඩුකය සමතක කරපන්. දැන් එතකොට මේ මනුස්සයා කරන්න ආශිවිෂ අතරමහා භූතියෝ එකකට එකක් එකකට එකක් වාංගු කර කර අරක නිසා මේ කතා කරනවා මේක නිසා මේ කතා කරනවා මේක නිසා මේ කතා කරනවා කියලා ආනාපාන නිමිත්තට ඉඳගත්තා. ආනාපාන නිමිත්ත කියලා මං කියේ වැරදිලා නෙවෙයි. ආනාපාන නිමිත්ත කියලා කියනවා හැපෙන තැනට. දැන් ඊට පස්සේ අපි හිතමු දැන් මේ පුද්ගලයා මේ කඹයක් උඩ ඇවිදිනා වගේ මේ ආනාපාන නිමිත්තට ගත්ත එක දිගට නැත්නම් ආශ්වාස පාස ප්‍රශ්වාස පාස ආශ්වාස පාස ප්‍රශ්වාස පාස චිත්තක්ෂණයෙන් පාස පවත්නවා නම් එයාට දැන් විෂවදින්නේ එයාට උග්‍ර විෂවදින්නේ තීජ විද වදින්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස සම්බන්ධ සංස්කාර සඳහා පමණයි අනික සිළු සංස්කාරයෙන් එයා වෙන් වෙලා වෙන් වෙච්ච බවට සතුටක් තියෙනවා ප්‍රයත්නෙන් මම ගියේ ගොඩාක් කෙලස් වංගු කරගත්ත මේ නිමිත්තට හේතු කරලා නිසා නිමිත්ත රකින්නවා යා පුදුම වටිනාකමකේ මොකද මේකේ හිත තියෙනවයි කියන්නේ ලෝකේ හිත නැහැ. කයේ හිත නැහැ ආනපන තියෙනවා කියන්නේ. දැන් මේ කරගෙන යන මිනිහට නැත්තම් මේ කරන ගෑණිට කියමුකෝ උස්ම ඇතුළට ගන්න වෙලාවේ පිටවීම නැහැ කියන එක තේරුණොත් ආශ්‍රව ප්‍රසාරන පළුවක් తీරලා. පිටවීම කියන්නේ ඇතුළේම නැහැ කියලා තේරුම් ගත්තයි කියන්නේ. ඒකට අර ගෙඩියමුත් පළුවක් දීලා ගම යා හොඳට දන්නවා. මේක ප්‍රස්වාසය මේක ආශ්වාසය නෙවෙයි. මේක ආශ්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. ඒකට මේ ආතරමා භෝජනයෙන් තවත් පළුවක් දීලා ගන්නවා. මේ විදිහට ඒ දීලා දාන දාන වෙලාවේ යා තේරුම් අර ගන්නවා දැන් මේ බුල්ඩෝසරින් අයින් කරනවා, සවලින් අයින් කරනවා, බරබර දේවල් අයින් කරන අයින් කරන සියුම්තරට එනවා. ඊට පස්සේ දැන් මේ මේ මෙතෙන් යනකොට මම සාධක සූත්‍රයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ඉස්සරලා. සතෝ අස සති සතෝ පස්ස සති. ඒ කිස්ල තමයි අරඤ්‍යගතව රුක්කමුණ ගතව රුඤ්ඤාගාරගතව නිසීවිදි පල්ලංගන් පරිමුඛ සතින් ඔබට පිටා ඔක්කොම කරලා දැන් හිතිය කියන්නේ දැන් ආශාද ප්‍රසාද විඳ තිබ්බයි කියන. දැන් මේ මනස මේ ආශිවිෂ පැත්තෙන් අතරමහා භූතයන්ගේ පැත්තෙන් දැනගත්තොත් දැන් තමන් මේ විශාල භූත කොටස් මහා භූත කොටස් වලින් සියුම් කළ සියුම් කළ සියුම් කළ එක ආශ්වාසයට ප්‍රශ්වාසයට අඩු කරගෙන ඉන්න කියන ඒකාග්‍ර කරන ඒකෝදි භාවයටපත් කරනවා මේකට ඕන සමාධිය කියනවා ඒක සමතය කියන්නේ මොකද සමතය වෙලා තියෙන මුළු ලෝකෙම ඇල්වනම් මුළු ලෝකෙම උග්‍ර විෂය ළඟ තියෙනවා මුළු ලෝකෙම ආශි විෂ තියෙනවා මුළු ලෝකෙම ඝෝර විෂ තියෙනවා දැන් මේ මහා උග්‍ර විෂයක් ඝෝර විෂයක් සමතේකටපත් කළ මේ පුංචි ආස්වාසයකට අඩු කරුවයි කියලා කියන අරව සංසිඳව ගත්තා. ඒව ආණ්ඩුමට කරගත්තා. ඒව අම්බාම් කරගත්තා. ඒව මේචල් කරගත්තා. මේ මේචල් කරගත් පාට තියෙන ආඩම්බරය තමයි මේ තමන් ආස්වාද ප්‍රසාදේ හිත පාත්තන්න පුළුවන් බාට තියෙන සතුට. ප්‍රසී ප්‍රසාදේ එයා ඒ ප්‍රසාදය ආහාර කරගන්නවා. දැන් ලෝකේ අල්ලන්න ගිය කෙනෙක් නම් මුළු කයම අල්ලන්න ගිය කෙනෙක් නම් විශාල අපරයක්. විශාල පාඩුවක්, විශාල තැවීමක්, විශාල කඩාවැටීමක්. නමුත් මේ ආශීෂයන්ගෙන්, ඝෝර විෂයන්ගෙන්, උග්‍ර විෂයන්ගෙන් වෙන්වීම කරන කෙනා නම් එයා දන්නවා එක සැරේ මේක කපන්න බෑ. එතකොට සර්ගෝ කිපෙනවා මම එමෙයිට මේට අරගෙන නිසා මේක දීලා දානවා මේක නිසා මේක දීලා දානවා ගෙනල්ලා ගෙනල්ලා ආශ්‍රව ප්‍රසවාසයට ආවා එතකොට බුදුරජාණන් කියනවා දීගං ආස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං ආපස සන්තෝ දීගං පස සාමීති පජානාති. අර ආහක විශාල යුද්ධ නිසා තාම උෂ්ම කියන බොහොම ගොරෝසුයි. එතකොට දීර්ඝ උෂ්ම ගන්න දීර්ඝ උෂ්ම පිට කරනවා. දීර්ඝ උෂ්ම ගන්න දීර්ඝ උෂ්ම පිට කරනවා. ඉතින් මේක පිළිබඳ සතුට නැත්නම් ඒකට ප්‍රසාදය පහළ වුණොත් ඒක නයි උෂ්ම ආස්වාසය ආස්වාදයක් කරගන්න. ඒ හුස්මේ හිතපවතින එක ආස්වාද කරනවා. අනේ කොච්චර අමාරු වෙන්න බෑ මේ හරියට තනි පීල්ලේ ඇවිදින්න වගේ කෝච් එක. කෝච් පීල් වල තනි පීල්ලේ ඇවිදිනවා. කඹේ ඇවිදිනවා වගේ. මම දැන් ආස්වාසේ ඉන්නේ මම දන්නවා ආස්වාසේ ඉන්න බව. මම ඉන්නේ ප්‍රස්වාසේ මම දන්න ප්‍රස්වාසේ ඉන්න බව. මම ආස්වාසේ ඉඳි ප්‍රස්වාසේ ගැන හිතන්නේ නැහැ. ප්‍රසාදේ නැති ආශාස ගැන හිතන්න යන්නේ නැහැ. අනේ මට දැන් මේ මේ යන්න පුළුවන් කියලා ඒක ප්‍රසාදේ තමයි සත්පුරුෂකතිය කියන්නේ. කාට හරි මේක අප්‍රසාද වුණා නම් මේ මොකද්ද උනේ මම දැන් දිනුනට පැඩිය අනිශ්චිත තැනක නේද ඉන්නේ වොඩ වැටෙන පෙල්ලෙනවත් වැටෙනවා නේද කියලා මේකෙදී අය ඇති කර ගන්නවා චකිත ඇති කර ගන්නවා දිගස් වෙනවා ඊටාදී දානවනම් ඒ ඉතින් කෙලස් වල තියෙන ආසාව තමයි. නමුත් මම කියන්නේ චෝදනා කරන්නේ මොකද අපි පුරුදු තියෙන්නේ පට්ටලේ විතරයි. අපි ඒක පුරුදු නෑ අපිට. හරිද? මේක ආශාසිනකොට බැරි වෙලාවත් ප්‍රසවාසය ආවෙ නැත්නම් හදක්ම ඉවරයි. හරි බය හිතෙන. ප්‍රසවාසය ගැන හොඳට කල්පනා කරලා ඊගව ආශාසය ගන්න බැරි වුණොත් ඉවරයි. ඔය කිවිඳුම් කරන කට්ටිය දන්නවා හොඳට උස්මක් කරගෙන අඩියට යනවා. අඩි 15 20 යනකොට යන්න පුළුවන්. හැබැයි දන්නවා දැන් හුස්ම ගන්න උනොත් එහෙම ආයෙ අඩිපාලක් වෙස උඩරින්න බෑ. ඒකෝට යාට බුද්ධම බයක්. උලක පිළිබඳව හුස්ම පිළිබඳව බුදුම ආශාවක් ඇති වෙනවා. ආයෙ උඩට එන්නේ බුද්ධම වේගකින්. ඊගාව ආශ්වාසය ගන්න. බැරි වුණා නම් ඉවරයි. ඒ නතර වෙද මොකද ඉර වුණා නම් කරගන්න බැරි වුණා නම් ඉවරයි. ඒ වගේ තමයි මේ ආශ්වාසයේ ප්‍රශ්නේ. අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න. ප්‍රසවාසයට අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න කිමිදුම් කාර්යය වතුර ඇතුළට යනවා වගේ තියෙනවා. යන්නේ ඒක දක්ෂකමක් තමයි. හැබැයි තට්ටු වෙලා හරි උඩට එන්න බැරි වුණොත් ආශ්වාසය කරන හොඳට විශ්ලේෂණය කරනවා. ප්‍රසවාසයේ තියන්න බැන්න මේක ඉවරයි. ප්‍රසවාසයේ හිත පටල වෙනකොට ගන්නවා ආශ්වාසය තියාගන්න බැන්නත් ඉවරයි. ඒ තරම්ම රටවුණු කැලල දෙකට කරනවා වගේ මේක භංගුරයි. මොකද මේක මේ ආශ්විෂයන් අයින් කිරීමක් රූප දර්ශනයෙන් తాවකාලිකව පරිශන වට්ටමේ සමගැනීමක් කියන අදහසෙන් මේකට ප්‍රසාදේ පහල කරා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ ප්‍රසාදේම හේතු වෙන්නේ උෂ්ම සංසිඳෙන්න පටන් ගන්න. රසං මාසගන්තෝ රසං අසසාමිච්ච පජානාති රසං වාපසගන්තෝ රසං පසසාමිච්ච පජානාති. ඔන්න සංසිඳීගෙන එනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කරදර ඔළුවේ වැඩි වෙනකොට උෂ්ම ලොකු වෙනවා. කරදර දුක් ගන්න කරදර අඩු වෙන්න අඩු වෙන්න උස්ම කෙටි වෙනවා. ඒ නිසා මම රූප ධර්මයෙන් කායනපස්සනාවේ ගුරුසු දේවල් වලින් සියුම් වෙන්න වෙන්න වෙන්න අරමුණක් සියුම් වෙනවා. හිතත් සියුම් වෙනවා. කයත් කීකරු වෙනවා. ඒක හම්බයක්. කොටම වෙන එකක් නෙවෙයි හිතලා කරන්නත් බෑ. මොක වෙන බව දන්නවනම් අපිට දැනගන්න පුළුවන් මේ නයින්ගේ මේ හතරමහා ධාතුන්ගේ ප්‍රයත්නයේ ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් ඉමීට සමු ගන්න බල තාම සමුගෙට නැහැ. අඩු කරගෙන යනවා. ඒ නැත්තම් නයින්ගේ විෂම රාගන යනවා. නයින් හෙම්බත් කරගෙන යනවා. නයින් ආණ්ඩුමට්ටු කරගෙන යනවා. නයින් දැපෙන දමා ගන්න. මේ මේම ගියාට පස්සේ අපි නිකමට හිතමු. අනිදා කල් වැඩි යකම කියනවා. උෂ්ම නොදැනෙන මට්ටමට ගියයි කියලා. දැන් ආශිවිසයක් නැහැ. පතරමා ධාතුවේ මොන ධාතුවක්වත් නැහැ. මලවන්තු ආයි පුදුම බයක් එන්න වටන් ගන්නවා. කියලා වුණා තමයි. මෙතනදී ඔන්න අපිට දැනගන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ ප්‍රයත්නය සාර්ථකයි නමුත් අපේ අවිද්‍යාව මොනම තාලකින්වත් අස්සසිල්ලක් දෙන්නේ පුදුමාකාර බයකට එන්න පටන් ගන්නවා හුස්ම නැතුව කොහොමද ජීවත් වෙන්නේ ඒක නිසා හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා ඊට පස්සේ ප්‍රශ්නයක් අහන්න නැත්තම් අවසරයි සම්මානයෙන් හුස්ම ගෙවුනට පස්සේ දැන් මම මොකද කරන්නේ කියලා ඒ කියන්නේ දැන් හොදලා හොදලා කක්කා ඉතිරවට පස්සේ තව කක්කා ටිකක් දාන්න බැරිද කියලා අහනවා මේකට කොහොමද කෙලස් ටිකක් ගන්න බැරිද සුපර් මාකට් එකේ හරි ගෙනාවු ටිකක් හරි නැද්ද මේකට දාගන්න මොකද දැන් පිළිසුදු වැඩි උදැල්ල මොට්ට උඩ දිපාවලා පුදුමාකාර අපහසුකමකට වෙනවා. දැන් මෙතෙන්ද යන්නේම අමාරුයි. මම ඒක පිළිගන්නවා. ගියාට පස්සේ මේ යන්නේ පාරේ ඉස්සරහට. මේක දැන් හරි. දැන් ඔබ හතර මහ ධාතුන්ගේ අයින් වුණා නෙවෙයි කෙටි කාලයකට විරාමයක් ගත්තා. ඕක පුරුදු කරපන් පුරුදු කරලා පස්සේ ඔබට තේරෙයි. හුස්මට ජීවත් වෙන්න බෑ අපේ හිත නැතුව. අපේ හිතට ජීවත් වෙන්න පුළුවන් හුස්ම නැතුව. උෂ්ම කොයි වෙලාවෙත් බලන හිත අවශ්‍යගෙන එයාට නිසි භූමිය තහවුරු කරගන්නයි. හයිය මුස්ම ගන්න කියනවා. එනත මොනවාරි කරන්න කියන කරපුවාම ආයුෂ් වෙනවා. ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රභාසර හිත නිවන් දකින හිත මොකක්වත් එල්ලලා කියන එකක් නෙවෙයි. අනාලම්බිත. ආලම්බණය කියන්නේ ආරම්භණයට නමක්. අපි නිසා ආලම්බණයක් තියලා අරමුණක් තියලා ගෙවන් වෙන්න ඇරලා පෙන්නනවා. කිසිම හුස්මක් නැතුව සතිය පාඩන. කිසිම හුස්මක් නැතුව සමාධිය පාඩන. කිසිම හුස්මක් නැතුව හිත පාඩන. පුළුවන් මේක තමයි ඔබට කරන්න තියෙන මේ හතරමහා ධාතුන්ගේ නැත්නම් මේ ගෝර විෂ උග්‍ර විෂ තියෙන මේ සර්පයෙන් වෙන් වෙන්න පුළුවන් සර්පයෙන් නොදැනෙන්න. ඒකට කියනවා කායනුපස්සනා කියන එක. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති. කාය සංස්කාරයන් සංසිද්ධුමින් සංසිද්ධුමින් මම ආශ්වාස කරනවා. කාය සංස්කාර සංසිද්ධුමින් සංසිද්ධුමින් මම ප්‍රශ්වාස කරනවා. ඒකේ සංසිඳීමම භාවනා විදිනුවක් ප්‍රතිපදාවක් රූප ධර්මයේ සමගැනීමක්. ඒ නිසා මට හිතට වදලා දෙන්න ඕනේ මේ රූප ධර්මයන්ගෙන් සමුගත්ත උග්‍රවිෂ ගෝරවිෂ නැති හිත තමයි මගේ ඇත්ත gedara. අපු කොච්චර gederin පිටලා ඉන්නවද කියනවනම් දැන් gedera එනකොට බයක් ඇති වෙනවා. කෙලස් එක ඉඳලා ඉඳලා සංසාරයක් ඉඳලා ජීවිතයක් ඉඳලා උදේ ඉඳලා රැත් ඉඳලා දැන් කෙලස් නැත්තන් එනකොට සැකයක් ඇති වෙනවා දැන් මොකද කරන්නේ? ඒ තරම්ම අසරණ වෙච්ච තැන ගේ කියලා හිතා ඉන්නවා ගේ රට වෙනකොට අසරණ ගැතියක් ඇති. මෙන්න මේ සතර කරන පුතඥය කියලා කියන්නේ. ආශ්‍රය වතුර ළඟට ගෙනියන්න පුළුවන් නමුත් බොන්න තමුණ කරන්නේ. අශ්වභාසාන කියන බීපන් යක්ෂය ඉස්සරහට වතුර නැහැ වතුර ටික බීපන් අරෝ මොනද යවන්නේ ඔලුවකසයි. ඒක වතුර තිබා නැත්තම් බොන්නේ නැහැ. ඒකෙ මෙතෙන්ට යන්නේ එක අමාරු නෑ. මෙතන ගෙනියන එක අමාරු නෑ. අමාරු නෑ කියන එක මම සීමිත වටිනාකමකින් සීමිත අර්ථකින් කතා කරන්නේ. සීලෙ නැති විඤ්ඤාණ අමාරුයි තමයි. ඊනමාන ජීවි විඤ්ඤාණ අමාරුයි තමයි. මහාමාන්‍ය ජීවි විඤ්ඤාණ අමාරුයි තමයි. නමුත් සාමාන්‍ය මධ්‍යම පන්ති වේදිකේ ලුණු මිරිස් කන මොලයක් තියෙන උකුණු ඔලුවක් තරම් මොලයක් තියෙන විදියකට නම් මේ කරබල කරලා බැලිය එක. දැන් ඉති පරිණත කර කර බලනවා. මේ සීඝ්‍රයෙන් හුස්ම ගන්නකොට මොලේ මොන විදිහේ තරංගද නිකුත් වෙන්නේ. මැද මට්ටමේ හුස්ම ගන්නකොට මොන විදිහේ තරංගද පිටත් වෙන්නේ. හොඳටම හුස්ම ගන්නකොට පස්සේ මොන විදිහේ තරංගද නිකුත් වෙන්නේ කියලා බලනකොට ඒ වේගෙන් හුස්ම ගන්නකොට නිකුත් වෙන තරංග හැම වෙලාවෙම හිතකට දෙක පෙළෙනවා. දෙකකෝ. හොඳටම සංසිඳිච්ච වෙලාවේ තමයි සුවසේවාව සිද්ධ වෙන්නේ. මේකට කියනවා පස්සද්ධිය කියලා. ඔය පොච්චංග සූත්‍රයේ පොච්චකාරී සංග්‍රහය දෙයක් නෙමෙයි දෙදසුව කරන එකක් කියනවා. ඒකේ තමයි පස්සද්ධිය හම්බෙන තැන. පස්සද්ධිය කියන කතා කරන සත්‍ය ස්මෘති පාක්ෂික ධර්ම වල අර්ථ පොච්චංග වල විතරයි. ඒක මතක් කරත් ඇති කියලා කියන බුදුහාමර දෙදසුව වෙනවා කියලා. හැබැයි දෙදසුව වෙන්නේ මේක අදහන මිනිහට. මේ කලබලේ කැම්බැල්ලේ ඇවිස්සිල්ලේ කිසිම සාන්තියක් නැහැ කරගතට. මේ වෙලාවේ නැතුණත් කලින් භවනා කරපු කෙනෙක් නම් යාට කියනවා පස්සද්ධි සම්පොච්චංගෝ කෝමස්කප්පව මයා සම්පදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා අර භාවනා කරන කෙනා ඔබට මතකද කවදා හරිම භාවනා කරනකොට මේ ආනාපානේ නැත්තම් අතරමා භූතයන්ගේ නැත්තම් මේ ආසිවිස හතර දෙනාගේ හිත මුදාගෙන විවේක වෙච්ච වෙලාව කන්න එක දැන් සීපත් කරපන් ඔබ දැන් ඉන්නේ ලෙඩ යකනීපේ තමයි. අන්නතර සාන්ති මොහොත සීපත් කරන්න පුළුවන් නම් ඒක මේ කියන කාර්යයට මේ කියන වෙහෙසට මේ කියන දුකට මේ කියන පෙළෙන ගැටියට සාන්තියක්. කොච්චරද කියලා කියනවා. කොච්චරද කියලා කියන බුදුහාමුදුරනේ දෙවිච්චා. එතෙන්දී ස්වාමීන් වහන්සේ කියනවා අනේ මට මේ බොජ්ජංග සූත්‍රය කියලා කියන්න පුළුවන්. ඒ පොඥංගේ කියනකොට බුදුචානන්ද කියලා දානවා. අපි හිතන්න බුදුහාමර දෙඩ වෙන්නත් බෑ. බුදුහාමරණ කාගෙවත් උපදෙස් ඕනෙත් නෑ. බුදුහාමරට තටමලා වෙලා ගන්න බැරිද පොඥංග සූත්‍රය කියලා හිතනවනේ නෑ. අර ගෝලයාට කියනවා මට අමාරුයි. අමාරු කියලා කියන්නේ නැහැ ගෝලයා දකින්න ගිහලා අහනවා ගියාට පස්සේ කියනවා බැරිද මට පොච්චන්නේ බුද්ධිය. මොකද මතක් වෙන්නේ එතකොට උන්වහන්සේට මතක් වෙනවා දැන් හොඳට විවේක වෙච්ච වෙලාවක් තියෙනවා. දැන් ඉතින් මේ ලෙඩ හතරමා භෝජනයේ සර්පේ කාලා. නමුත් විවේක වෙච්ච වෙලාවට හිත දානකොට හිත සුවසේවාවට යනවා. ඉතින් ඒ සුවසේවාවට යන්න නම් මේක එක්ක අත්දකලා තියෙනවට අඩු ගානේ අඩු ගානේ අසු විරු ඥානයක් තියෙනවා. අඩු ගානේ හිතලා තියෙනවා. මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පොළන ගතියෙන්, පෙළන ගතියෙන්, තවන ගතියෙන් කවදාව සාන්තියක් නැහැ. ඒක කරන්න දෙයක් නැහැ නේ අපි රජවවුල වල නෙමෙයි අපි කරේ හම්බ කරන්නේ අපි යෙදෙන්න බෑ. නමුත් මේ යෙදෙන දේ අපි මේ හම්බ කරන දේ සුඛෝපභෝගයට යොදනවා. අර නයින්ට කිරිපෝනවා වෙනවා. පාරිභෝගිකත්වයේ ළඟා හිට හම්බ කරනවා. අල්ලපු විතර කොමින්ද කරනවා නම්. අර නයිතික ආඩම්බරයක් කරගෙන නයින් විශේෂ මේ ඊතර දෙයියන්ගේ ආභරණ වගේ කරේ දාගත්ත වෙනවා. ඒ සම්බුද්ධජනක ආර්ථික විද්‍යාව හරීම සරලයි. සලකලා කරපන්. යමක් කරනකොට ප්‍රොජෙන සලකලා කරපන්. මං අල්ලපු විදිහට කෙරුවට කරන්න යන්නත් එපා. කාපිරිය මහුව විතර ගියාගේ තියනවල ගන්නත් එපා. බඩේ ප්‍රමාණයට ගන්න. තියනවා කෑවොත් කාටක රෝගී නිසා අපිට විඳවන්න වෙනවා. ඒ නිසා හරියට වස්තු තිබුණාට ඒ වස්තු පරිභෝගනේ පරිභෝජනේ දන්නවනම් දැනගන්නකොට මේ පරිභෝජනය කරන්නේ අතරමහා නාගියෙකුට ආශිවිෂ ගෝර විස සාපෙන් නාගිට කන්න දෙන්නේ නොදී ගැට නිසා දෙන්නේ. කිවිසු කෑම ආඩම්බරයක් කරගන්නේ. ඇඳුම කය ආඩම්බරයක් කරගන්නේ. කරගන්නේ අර හිතේ දාපු පුරුෂයාර නෛතික පැටලවගෙන ඒකට දක් කරගන්න හදනවා. ඒක ආඩම්බරයක් කරගන්න හදනකොට කියන හැටතෝ මේකෙක් හරි කිපුණොත් මේක ඉතින් මේ කියන අපි ආනාපාන පරියන්ක භාවනාව කරන කෙනෙකුට එන්නේ එන්නේ එන්නේ මොනම ක්‍රමයකට හරි කමන්නේ තමයි දැන මොන දහන් ඇති දාලා හරි කමන්නේ ආශ්‍රවස සංසිද්ධෙන් තැන්න ගෙනියන්න යනකොට හරියට අතුරු ආන්තරයයි සැක බය අසරණ ගති ඔක්කොම කාගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ වෙනකට වඩා සියුම් සූක්ෂම සූක්ෂමතර තත්ත්වවලට යන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙයි ඒ කුරුසු ආනාපානගල සූක්ෂමතර තත්ත්වයට යන්නට බුදුහාමුදුරත් එක්ක සවැත්නෝර ජේතවනාරාමයේ අවුරුදු 2600 කට ඉන්න ඕනේ කමන්නේ. මේ අපි ඉන්නේ කැනඩාවේ ප්‍රශ්නයක් නැහැ. මෙතනක් කරගන්න. ඒකට මේ ඥානොන්න පුළුවන් පිළිමින්න බෑ පිළිමින්න පුළුවන් ගන්න බෑ කියලා හේතුකුත් නැහැ. වැඩිදුණයි කියලා. බෞද්ධ ඥාන තිබුණා කියලා උඩ කිසිම බලපෑමක් නැහැ. එහෙම තිබුණා නම් ওই පටාචාරාවට වගේ කාටවත් සෝපාකලා දෙන කවදාකවත් මේකට යන්න හම්බෙන්නේ නැහැ. උසහසි කියන්නේ මේ කැලඹිලි දැනින් පටන් ගත්තා ඒ ගැන කලබල වෙන්න එපා. මේ අම්මා කාර්ය කය තියාගනි. ඒකමඩ පහසුයි. ඒක ඔක්කොමලා මේ බත්ත පරිංචේ ගහගෙන ඉඳගන්න යන්නේ ඒක ඕන කමක් නෑ. උඹට පය වැඩි වෙලා තියන මොකද්ද ආසනෙ කරපන්. සංදේනවා වේදනාවනවා හිතෙනවා ඔක්කොම තියෙන්නේ. එකක්වත් නැත්නම් ලෝකේ නෑ. ඔය ඉනවයි කියන කනගාටු වෙලා වෙන්නේ නැහැ. ඒකට වෙන්නේ තව හුස්ම කලමනේ. ඔක්කොම ඇසේ හුස්ම tempත් වෙන, හිත tempත් වෙන, කාය tempත් වෙන ක්‍රමයක් තියෙනවා. නෝ මෙනෙහි කරනවද නැද්ද කියන එක පස්සේ. අර සාන්ත භාවය කියන එකයි තියෙන්නේ. ගියාට පස්සේ බලන්න ඕනේ පුළුවන් තරම් මෙච්චර සර්පය හතර දෙනෙක් මම දැන් කී කර කරගත්තා නම් ආයෙ ගිහිල්ලා අර සර්පය පරි දාගන්න ඕනේ නෑ පුළුවන් තරම් මේක වැඩි කරගන්න උත්සාහ කළොත් අර తాවකාලිකව තේරෙනවා මේ සර්පය රාජ්‍ය දඬුවම නැතුව බෑ හැබැයි ගැලවුම් මාර්ගයක් තියෙනවා ශිල්පීය ක්‍රමයක් තියෙනවා අන්නේ ශිල්පීය ක්‍රමයේ බහුලීකත කිරීම නෑ මෙහෙම කියමු ශිල්පීය ක්‍රමයේ හඳුනා ගන්න එක ආශේවන ප්‍රත්‍ය කියලා කියනවා ඇසුරු කරනවා මට මේ ලෝකේ ජීවත් වෙන ගමන් හුස්මෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. දැන් දැනෙන හුස්මෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගත්තා ඉස්සල්ලාම ඒක ආශීවණය කරන එක ඇසුරු කරන එක සත්පුරුෂයෙකුට පමණයි කරන්න පුළුවන්. අනික කටේ බය වෙනවා, හීනටි දානවා, වේවුලනවා, රැයිනේ කගහනවා, ඉන්දියන් නැති වෙනවා කියලා කියනවා, පැනික් ඇටැක් කියනවා. නානා ප්‍රතිවලින්. මොකද ඉඳලා තියෙන්නම කක්කත් එක්ක. කවදා හරි ආශය වෙන කෙනෙකුට පස්සේ එයා කමඨහන සුද්ධ කරන්න කියොත් කියන දේ ඔය දේ නැවත නැවත වීම සඳහා කොමක් කළ යුතුද මේ දේ කරපහකට කියන භාවනාව භාවනා කරන්න බෑ ආශිවන ප්‍රතිපදිත කියනවා එයා මේ භාවනා කරනවා වගේ මොකද්ද කරන්නේ භාවනා නෙවෙයි මේ ගැලන් නයි පෙන පොම්බනකොට ගැලන්ඩියෝ ගිහිල්ලා පරණ වළංගකට කැල්ලක් කොළු උසගෙන පෙනී වගේ පොම්බනවා උට පෙනේ නෑ ණය වගේ කරනවා කියන නිසා ගැරන්ටි බලංකතු ඉස්සුවාට පෙනයක් උට නැහැ. ඒ වගේම වතුරට බහගෙන කට්ටිය පීනද්දි කොට අපි ගහුවට කාටවත් පීන ඉගෙන ගන්න බෑ. වතුර නැහිඳු. ඒ නිසා අඩු ගන්න පීනන්න බැරි වුණත් ජීල නැහුණත් වතුරට බහකු එකම වටේ. කලහසරකින් කෙනෙකුට ආශිර්වාද ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒ ත්‍යාග සැකතියි. මේක ආරිත වැරදිද ඉස්සරහටද පාතටද සමතද විපස්සනා ගොඩක් ප්‍රශ්න. එයාට ශ්‍රද්ධාව හරහා එහෙම නැත්නම් වචනයේ කියන විශ්වසනීයත්වය හරහා කියලා දෙන්න ඕන පහරි. දැන් ඔබ ක්‍රමසා විදි හොයපන්. ඔබ නැවත නැවතත් කරන්න. ඔබ භාවිත කරන්න. ඔබ දිනු කරන්න. දිනු කරත් කාට දැන් තේරෙනවා මට වෙනකට වැඩි වේගෙන් වෙනකට වැඩි ඉරියව්වල වෙනකට වැඩි කාලයක් මේකට එන්න පුළුවන් කියලා. ඒ අනුව මේ හදාගත්ත භාවිත කරගත්ත ක්‍රමයේ අනුව වචන කතා කිරීම අඩු කරේ නැත්නම් අර කාය තෝදෝද වැඩිලමයි. ඒස සම්මා වාචාවට යන්නේ. සම්මා කම්මන්තයට යන්නේ. සල්ලි තීනට හම්බ කරන්න යන්නත් එපා. තීනට කන්න යන්නත් එපා. කරන රාජකාරිය යැපෙන්න විතරයි. ප්‍රයෝජනේ සලකන්න විතරයි. අර්ථය සලකලා විතරක් කරන්න ගන්නවා. අර්ථය කියලා කියන්නේ අද වේල විතරක් නෙවෙයි බුදුජානකසේ කියලා කියනවා. අම්ම කරනකොටදී හතරෙන් එකක් ආවා. දෙකෙන් එකක් tempat කරපන්. ඉතුරු ආයෝජනය කරපන්. මේ විදිහේ අර්ථ සාත්‍රයක් කියලා කියන්නේ. ඉතින් අන්න ඒක දන්නේ නැතුව ඒ කර්මාන්තය දන්නේ නැතුව පුළුවන් තරම් දවස පුරා වැඩ කරන්න ගියම කොච්චර භාවිත කරත් ඒක බහුලීකතනයක් වෙන්නේ. ඒ වගේම නිතරම කල්පනා කරන්න ඕනේ මම මේ ජීවන රටාව මගේ ජීවත් වෙන ක්‍රමය කාට හරි හිංසකාරීද කියලා. මට දැනට හිංසාකාරීද අනුන්ට හිංසාකාරීද දැනට හිංසාකාරීද මත්තට හිංසාකාරීද කාටවත් බෑ 100 100ක් හිංසාකාරී නොවන රස්සාවක් මේ කරන්න මේකේ තියෙන හැම දෙයක්ම අසාධාරණයි. නමුත් එකයි කරන්න පුළුවන් අසාධාරණ අඩු කරන්න. මේ කියනවා ජීවන රටාව සකස් කිරීම. එහෙම නැත්නම් ආජීවය කියන්නේ ඒක හරියට වහාම අමුකන්තුරු හොයනවා වගේ. ඒ තරමටම අසාධාරණ ජීවන රටාවක් තියෙන නමුත් කරන්න දෙයක් නැහැ. බුදු දහමසේ බැරිම කරන කරන්නේ ගොවිතැන කිවිති ගොවිතැන් කරන්න කියත් දැන් කාලේ සත්තු මැරෙනවා, බෙහෙත් පාවිච්චි කරනවා, নানা ආකාර වලට. ඒ නිසා දැන දැන කරන පව් අඩුවීමක් හැර වෙන පිළියමක් කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ඒක අඩු කෙරුවොත් භාවිත කරපු දේ බහුලීකත කිරීම වෙනවා. ජීවන රටාව සකස් වෙන්න පටන් ගන්නවා. ඒක අවශ්‍ය කරන ප්‍රධානම දේ මේ ආශීර්ෂයන් අඳුනගෙන ඒ ආශීර්ෂයන් තත්පත් වෙන සමණීය වෙන පස්සම්බේටපත් කරන පස්සද්ධියටපත් කරන ක්‍රමයක් එනවනම් එන හිතා ගන්න දෙන පෙරපින් කරලා තියෙනවා මට භාෂාවක් තියෙනවා මට දැන් කියන්නේ පුළුවන් තරම් එක තැන්පත් කරන්නයි වැඩි වෙලා කොච්චර කියන්නද හැකිතා කරන කරන ගියාම තමයි තේරෙන පටන් අරගන්න වෙනතර වැඩි ඉක්මනට ඉතින් යන්න පුළුවන් වෙනතර මේ ඉරියව් වල ඉන්න කේතෙන් යන්න පුළුවන් විවිධ විවිධ විවිධ විවිධ කාලවල ඉතින් යන්න පුළුවන් එන්නේ එන්නේ මේ ගැඹුරු වැඩිවීමක් සිද්ධ වෙනවා ඒක කාලයට අරන් වෙන්නේ කියලා මේ හතර මහා භූතයන්ට අදාළව මේ සංසිඳීම නැත්නම් සංසිඳීමට අනුග්‍රහ කිරීම යෝගාචර වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න වැඩි වැඩියෙන් ක්‍රමසහගතිය උපදිනවා. ඒ විතරක් නෙමෙයි වැඩි වැඩියෙන් ක්‍රමසහගතිය දන්නව ගන්න අනුමතිය වෙන ගතිය. කායමත් අහන්න ඕන කමක් නෑ. Taman දැනගන්න වැරදි මේ කිව්වොත් වැරදි මේ කිව්වොත් හරි. දෙකම කරන්න. වැරද්දක් කළේ වැරද්ද යාදිනවා ඉන්නේ. හරිද කළේ හරි ආනිසංස විදිහට. දෙකම නැතුව හරි හරහා විතරක් මේකේ ගමනක්. ඒක හරි වැරදිලු ප්‍රශ්නයක් නෑ දෙකටම ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ආශීවන ප්‍රත්‍ය ඇති වුණාට පස්සේ කරන හැම වැරද්දක්ම පරිශ්‍රණය. ඒ නිකන් පොඩි එකෙක් කරන ඕනම වැරද්ද උරකලයක් විතරයි. ගාදා පුළුවන් දඬුවම් කරන්න යන්නේ. මේ ඉස්සල්ලාම අපිට ඇති කරන්න වෙන මේ වගේ භාවනා වැඩමුළුක අපි උත්සාහ කරන්නේ ආශීවන ප්‍රත්‍ය ආරම්භ මේ අතරමඟ ධාතුන්ගෙන් තොර වෙච්ච චිත්තක්ෂණයක සතිය පවත් ගන්න පුළුවන්. තොර වෙච්ච චිත්තක්ෂණය කලබල වෙන්නේ නැතුව ඉන්න ඕනේ. තොර වෙච්ච චිත්තක්ෂණයක හිත තියෙන. නැදලා නැති බව දාන්න. ක්ලාන්ත වෙලා නැති බව දාන්න. මැරෙලා නැති බව දාන්න. ආනි ඒකාවේ කිරීමක් සඳහායි මේකට කරන්නේ. ඒකාවේ කිරීමක් සඳහායි අපේ පෙරමෙන්නේ කොහොමද සක්මන් කරන්න ඕනේ? කොහොමද ඉන්න ජීවිතේ ගත කරන්න ඕනේ කියන තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අද දවසේ පළවෙනි ධර්ම මේ මේ දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව නිසා කාලය ගත වෙච්ච නිසා අපිට අද ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකල් මේ ඉදිරිපත් කරලා දකරන සියලු දිනාගේම ධෛර්යය පිණිස ශ්‍රද්ධාව වැඩි වීම පිණිස හේතු වෙලා හැකිතාක් ඒ සංහිඳියාවට යන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දිනාටම නිරුවන් සරණයි. අපි පෞගිටික අලුත් පුරුද්දක් ඇති කරගත්තා මේ ධර්ම දේශනා ඉවරනාට පස්සේ පින් අනුමෝදන් කිරීමේ වැඩ කටයුත්තට අපි වෙලා ගන්න. අතන දවසේ වැඩවලින් මහමාර නෙමෙයි අපි යනවා මේ වෙනකම්ම භාවනාවට. නමුත් මේ වෙලාවේදී අපි පිළින්න පින සිල් දනාල පින් පැමිණීමට ඥාති සිපත් කළ පින් පැමිණීමට සහ අපි අපේ પરමාර්ථය ඍජු කර ගැනීම සහ සිපත් කර ගැනීම කරනවා. ඉතින් අපි හිතා ගන්න ඕනේ දවසක අපේ වැඩමුළුවේ කිසි බාධාවකින් කරදරයකින් තොරව සම්පූර්ණ වුණා. ඒක සඳහා පිළිනු පිළි උදව් කරපු සාචරය මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් අපි අර මේ භාවනාවක යෙදී ගත කිරීමෙන් යම් තාක් කුසලයක් කරගත්තා නම් ඒ සියලු කුසල් අපි ඒවා සංධානය කිරීමට අතහිර ජීවර දීලා ඒ කටයුතු කරපැත්තන්ට ආරාධනා කරනවා. මෙතන ඉන්න කට්ටිය අම්මාකාරයක සාදු කියලා පින් අනුමෝදන් වෙනවද? මෙතන නැති ඒ පින් අධි කරන ආඩම්බර වෙන කවුරු හරි ඉන්නවනම් අපි මේ සාදුකාර සත්‍ය අහලා ඒ සියලු උදව් කරපැත්තෝ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් වුණා. සාදු සාදු සාදු. ඒ වගේම මේ අපි එක එක්කෙනෙක් විශාල නෑපරපුරක් නියෝජනය කරනවා. අපි ළඟ තියෙන මේ මස්, මේ දී, මේ ඔක්කොම අපේ නෑයෝ අපිට දීපු දේවල්. ඉතින් මේ ණය ඔක්කොම මේ සභාවේ ඉන්නවනම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම නියෝජිතයෙක් වශයෙන් හිතා ගන්න ඕනේ. අපි සහලේ ණයයුන් යම් තාක් පිසක් ඉන්නවනම් මෙවැනි උත්තර කෘත්‍යයක් දකලා සාදු කියලා අපි අනුමෝදන් වෙන. ඒත් අපි මේ කරන පින දකින්න හිත් පහළ වේවා, net පහළ වේවා. ඒකල අපිත් එක්ක මේ පිළිසීදලා සාදු කියන්නාසේ අපි සාදු නාදී අහලා යැත්තෝ පින් අනුමෝදන් වෙනවා. අපසාදා ගනිත්වා කියලා සාදුකාරයක් පවත්වා. සාදු සාදු සාදු. අප අපටත් මේ පින එකසේ හේතු වාසනා වීමෙන් උදාහරණයක් මෙන් වාසලා විසින් පැමිණ වැඩවදාළ ඒ ශාන්ත සුතර tattweට යන්න අපටත් මේ කුසලයේ එකසේ හේතු වාසනා වේවා සත්පුරුෂ සංසේවනේ වේවා සත්පුරුෂ අගේ දුරු වීම සිද්ධ වේවා කියලා සාදුකාරයක් පවත්වා. ඊයදාසින් අපි ඊතාවතා සාධිගතා සත්‍යයනා කිරීමේ පින් පැමිණීමේ කටයුත්ත සම්ප්‍රදාන කූලව කරන්න බලාපොරොත්තු එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බී භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ